තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ අත්තදීපාභික්ඛයේත අත්තකරණානඤ්ඤ කරණා ධම්මදීපා ධම්මකරණා අනඤ්ඤ කරණාති ශ්‍රද්ධාවන්ත පිළිතුරු සුලෝකාග්‍ර වූ භාග්‍යවන්තෝ අරහත්තු සම්මා සම්බුද්ධ දසබලධාරී සරුවක්රාජෝත්සමයන් වහන්සේ විසින් විකදාවක් සමතුලිත අරිහත්ත්වයේ පිහිටුවමින් අසූහාර දාසක් දායක දායකා පිළිස මංකල නිවනේ පිළිතුරුමින් දේශනා කරන ලද විකිතුරු දේශනාවක මාතෘකාවක් මේ ඉදිරිපත් කරන්න ලැබෙනවා දීර්ඝනිකායේ 27 වෙනි සූත්‍රය වන චක්‍රවර්ති සිංහනාග සූත්‍රය. දීර්ඝ සූත්‍ර දේශනාවක් නමුත් වේලාව පමණින් මේ දහම් කරුණු සම්පූර්ණණය කොට ඉදිරිපත් කිරීම සතු බලාපොරොත්තු වෙනවා. කින්නතුනි ධර්ම දේශනාව කියන්නේ දේශකයන් වහන්සේට නිවනට පිවිසීමේ දොරක්. ධර්ම ශ්‍රවණය කියන්නේ ශ්‍රාවක පිළිසෙට නිවන් දොරටුවක්. ඒකේන ධර්මයේ සත්‍යයනා කිරීම නිවන් දොරටුවක් වෙනවා. ධර්මයේ මෙනෙහි කිරීම නිවන් දොරටුවක් වෙනවා. භාවනාව නිවන් දොරටුවක් වෙනවා. ධර්ම දේශනාවක් ශ්‍රවණයක් සත්‍යයනාවක් මනසිකාරයක් නිවන් දොරටුවන්නේ භාවනාවක් වැඩ නැතිවෙන්නේ දෙවියනේ නෙවෙයි. ජේතිකයන් වහන්සේ ධර්මාසනා රූපව ඒ කියා පිටපද 16ක් හිතේ දරාගෙන මහා අනිත්‍යාන පහක් හිතේ අනිත්‍යාන සබාගෙන අනුපිළිවෙලින් හේතු කර්ම සහිත කරුණාව මෛත්‍රිය කරනකොට ලාභ සත්කාර කිසිත් අපේක්ෂා නොකොට අත්ත්ුක්ඛංකේ පරවම්බණයෙන් තුරව ධර්ම දේශනා කිරීමේදී වාසකිත නොබලා උඩදිම නොබලා අක්ෂාර විකාර මොක විකාර දක්වා කර්මස්ථාන තීර්ථයෙන් ධර්ම දේශනා කරතොත් ඒ දේශකයන් වහන්සේට නිවන් දරුවක් වෙනවා එරණි දේශනා තුළින් දේශකයන් වහන්සේ නිවන් දුතු වාක සඳහන් තියෙනවා මනිදේ මහරහතන් වහන්සේ තමම දහම් දෙතෙනින් රහත් වුණා. හේමක රහතන් වහන්සේ තමම දහම් දෙතෙනින් රහත් වුණා. නාථකේන මහරහතන් වහන්සේ තමන්ව ධම්ම දෙසමින් සෝවාන් වුණා. මේ නිසා දේශිකයන් වහන්සේට නිවන් දොරා. යම් හේතුන් මේ ධර්මාසනයේදී නිවන් නොලැබුණා නිවන් ආબોධ කර ගැනීමට දේශනාව ප්‍රඥා පාරමිතාවක් වෙන ආර්ය ශ්‍රේෂ්ඨ මාර්ගයේ කෙරෙනවා. ශ්‍රාවක පිළිපදන් නිවන් දොරටුවක් වන්නේ වාදිත නොබලා උදදිම නොබලා අත්පාද විපාදාදී නොදක්වා කතාවක් කිරීමෙන් වැළකී සමාධිගත වූවක් මෙන් සංපත් කයකින් යුතුව දෙසවන් නමාගෙන දහම් පදයට පඩයක් ගාමිනී සිට ඇතුළත් කර ගන්නේ දහම් පදයේ සවන් දුන්නොත් ඒක භාවනාවේ ධර්මාස්තරවණයක් වෙනවා එනම් මේ තම තමන්ට මම කරන්නේ වන් ලබන්නේ ඒක හේතු වෙනවා ඒ ආත්මයේදී මම කරන්නේ වන් නොදගුණා මතු අනාගතයේදී සතර පරිගාතාවක් කරන් කෙටි ගාම් පදයක් බුදු ගාම් පදයක් අහන් ලැබී සිටිනෙහිදී මම කර දෙවන් සුව ලබන්නේ ප්‍රඥා ආර්මිකාවක් වෙනවා. එනිසා දැන් අපේ ඉදිරිපත් වෙන ධර්ම දේශනාව අපි දෙපාර්ශ වේතන නිවන් දොරටුවක් වේවා මෙයින් ජනිත වන ආමික ධර්මයේ දෙවතරිකරස අපවත් වේවදාල මෙන්න පුරාණ විහාර යාලාදිකතු වැඩ සිටි අතිපූජනීය මහෝපාධ්‍යාය මාහිමිපාණන් වහන්සේට සාක්ෂාත්මලේ පූජාවක් වේවා ඒ මාහිමියන් වහන්සේට මේ කුසල් දෙමින් භවයක් පාසා සුගතිසපත් මුදුන්පත් වී ප්‍රාර්ථනීය බෝධිඥානයෙන් අප්‍රමාණ නිවන් සුවක් වේවා කියලා උදෙසාකින් පමුණුවා. මේ සහභාගී වෙන සෑම දෙනා මේ පරිලෝකයේ මෞර්ය ගුරුවර ගම්ම මිත්‍ර පුත්‍ර කලාස්රාගේ සෝත්‍ය සනක මෑත භාගයේදී පසුගිය බුදුවක් වල අසවස්වක් පොහොව දවසේදී ශ්‍රී ලංකාවේ විදේශ රටවල මුහු ගැලීමේ අභාවයකටත්තු දේශීය විදේශීය සිංහල අසිංහල බෞද්ධ අබෞද්ධ ලක්ෂ සංඛ්‍යාක සමර්ථ ජනතාවට මේ කුණනාවේ යත් වීමෙන් ඒ හැම දිනාගේ සතර ගමනේදී ජල ගිනි ආදී පස්යක් නොවේ සුවසේ දානාදී පාරමී සපුරාගෙන භාතරණේ කොට සතු බෝධි ඥාන වලින් අබ්‍රාහ්මා මහ නිවන් සෝ පිණිස හේතු වේවා කියලා ඔබ සීමත් ඇති කරගන්න. රාමයෙන් මේ දේශනාව තුළින් විශේෂයෙන් මේ විහාරාධිපති පූජනීය නායක ස්වාමීන් වහන්සේ ප්‍රදාන සංගමිතට මේ ධායක කාර්යතුමා පිළිගුරු සෑම දිනකටම මෙලොව වශයෙන් ආනිරෝගී සැපත ධර්මඥාන භාවනාඥාන මුදුන්පත් මෙලොව කාණ්ඩයේ ඈගෙන සතුරු වලින් සතු භෝධි ඥාන වලින් අදනාම දේශාන්ත ප්‍රණීතාග්‍රය අමාම අනුලක්ෂෝ පිණිස හේතු වාසනාවේ වලාකින ප්‍රාර්ථනාවේ විසුව මේ දේශනාවේ සාවධානව සමන් වේ. තුනෝ පාත්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ මෙම චක්‍රවර්ත සිංහනාද සූත්‍රයේ දේශනා කරන්න ලැබුණේ මාතුල ජනපදයේ මගධ ක්ෂේත්‍රයේ මාතුල රුත්‍රාජයන් ජනපදයේදී මේ දේශනේ කරත්තේ සාර්ථකභාවයකදී මේ මාතුල ජනපදයේ තිබෙන මගධ රටට අයිති ප්‍රදේශයකයි මාතුල ජනපද වාසී රජදරුවෝ නගරවැසියෝ බොහෝම ශ්‍රද්ධා ප්‍රසන්න පිළිතුරක් සාරුවක්යන් වහන්සේ සාදුකා ගමනකින් මේ ප්‍රදේශයට වඩිද්දී එදින අනුගම් පාරමේදී මා කරුණා සමෝහයෙන් නැගී බුදුයසින් රෝගාග්‍රයේ දෙන්නේ කියා විශේෂාසා විශ්ව සංඝයා පිළිසරහත්යෙන් ඇති අතුවාන දහසක් දෙන ඒ ධර්මයේ මාර්ගඵල නිවන් ලබන ඇති බුදුරජාණන් වහන්සේ ඒ ප්‍රදේශයට ගමන් කළා මාතුල ජනපද වාසී රජදරුවෝ ප්‍රදේශවාසීන් නොවේ තමන්ගේ කටයුතු කර්මාන්ත කොහොම නවත්තලා බුද්ධ ප්‍රමුඛ සංඝරත්නය පිළිඅරගෙන මන්දප්ප ඉදිකරල නැවත උපාසකයන් පලස්සලා විශේෂ ධර්ම සංවිධානයක් එළුවා බුදුපාමෝ සඳරුවම ධර්ම ශ්‍රවණාට වැඩම කරවලා ප්‍රණීත ලෙස ධම්සරි පිළිගන්නවා සර්වඥන් වහන්සේගේ බුදුඇසට දෙන්නේ කියන මේ ධර්ම ශාලාවේ ධර්ම දේශනා කිරීම අවස්ථාවක් නොවන බව. හේතුව එම පිළිසෙට වාඩි වෙන්න හිත යනවා කියන එකට නැති. එනිසා භුක්තානුමෝදන නොදෙසා ආශ්‍රයෙන් නැගිට්ටා. සංඝ පිළිසන් නැගිට්ටා. ධාර්මික සාධනා කරලා මේ බුදුරජාණන් වහන්සේලා විදිහට සතුටු කිරීමේ ලෙසෙන්නේ පහසුදයක් නෙමෙයි. අපේ මේ ඥාන සංවිධාන අසපදයක් දෙන්නේ නැති. දුක ගැන සමාව ගන්නු කියලා සියලු ලෝක ප්‍රශ්නේ යන්න පටන් ගත්තා. ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් දැන් පසුගමන් යනවා. සරුවත්ඥන් වහන්සේ වදින්නේ දාන සම්දාන නඩුවක් වෙනවා නිසා නෙමෙයි. මේ පිළිතුර සමාධිගතව බණ අන්තනක් ඕන නිසායි. මේ වැඩම කරනවා යනකොට මගදක් ක්ෂේත්‍රයේ තියෙනවා කිරියතරම් ප්‍රමාණයෙන් හේවන දෙන විශාල රූපයක්. මාතුල කියන්නේ රූපය හඳුන්වන්නේ. කිරියක් කියන්නේ අමුණු හතරක්. අමුණු අකලක් වපුරන තරම් ප්‍රදේශයේ ඉවර තියෙනවා මේ ගායක. ඒකෙන් යන්නවා නියන් ගායකගේ සංවිඥාවක් දුන්න ආත්මය කැරීමක්. නගරෙදි බලාගෙන සරුවක් යනවා ඒ ගාමද වාඩි වුණා. දායක සරුවන් දෙනවා අර්ථය දෙකෙන් වාඩි වුණා. අනිත් කෙනෙක් විසදාසන්ට වැඩි සමතේට දේ දුන්න කැරියට සිසුපතෙන් හේලි හේලි හේලි වැඩි කියයි. අහස තුන දේ හේලකාරෝ සුදු පාට වනාකුළු තැන්පත් වෙන හරියට ලියන්නක් දරාගේ යහපේ වේදේවතාව වන අන්න තැන්පත් වුණා. ධර්මයේ ප්‍රාප්ත සංඛ්‍යාවක දිවිසේ දිවිසයෙන් වැඩ නමස්කාර කොට පහක් නැතිව තැන්පත් වාඩි වුණා. හාපතින් මගනගේ පරම් හලන මේ ඉතාමත් සුවදායක ප්‍රජේතේහි තැන්පත් වූ හැම දෙනාගේ ගතට සිටර මා සුවයක් ගන්නා. ඒ අවස්ථාවේදී සරුවක් යන වහන්සේ තුන් කාලෙම සම්බන්ධව කොටගෙන මේ චක්‍රවර්ති සිංහනාද සූත්‍රයේ දේශනා කළා. මේ මාතෘකාවෙන් කිසිම කියුනේ අපදීපාභිකරේ විහෙරතේ මානවේ ආත්මය ඒකක් කොටගෙන වාසය කරත්වා අත් සරණ අනන්‍ය සරණ ආත්මය සරණ කොටගෙන වෙන සරණක් තීතක් නොකතා වාසය කරත්වා ධම්මදීපා ධම්ම සරණ අනන්‍ය සරණ නවෝත්නා ධර්මයේ ඉහිකක් කොටගෙන සරණක් කොටගෙන වාසය කරත්වා අන්තරණක් පිළිතරණක් කොටසත්වා මේ කෙටි මාතෘකාව ඒක සවිස්තරව දක්වනවා කතංක වික්කේ දිස්සෝ වත්ත දීපෝ හෝති අත්ථ සරණෝ ධම්ම දීපෝ ධම්ම සරණෝ මානේ වික්ෂු වික්ෂුනේ උපාසක උපාසිකා යන්නේ මේ සිවණක් පිළිසෙ ආත්ම භාවයේ පිහිටා කරගන්න එක තේරෙයි. දානේ පිහිටා කරගන්න එක තේරෙයි. අර තරණක් පිළිසරණක් ඔපතන්නේ එක තේරෙයි. ඉදිරිස්සේ හිස්තු කාය කායානුසාරී විහෙරති ආසාපි සංකජානෝ සතිනා විනේ රෝගී අවිද්‍යා දෝමනස්සං මානෙනි මම ආසනේ දෙක්සු දෙක්සුනේ උපාසක උපාසිකාය සරදෙනා රූපකය පිළිබඳව දාහතර ආකාර අතුරින් යම් කිසි ආකාරයකින් සාමන ප්‍රාර්ථනා ප්‍රතිපත්තාරණ වරනවා ආකාශේ ජීවිතයේ යුතු සාපිමා සම්පජාරෝ නුවණින් යුතුව ජීවිතයේ යුතුව අභිජා ගමන සංවිනේ මේ රූපකය පිළිබඳව ආකාරයි යතුමයි කියන ඇලීම් ගැටීම් වලින් තොරව කායන ප්‍රාර්ථනා වරනවා වේදනාත් වේදනානුපස්සේ විහෙරති. චිත්තේ චිත්තානුපස්සේ විහෙරති. ධම්මේ ධම්මානුපස්සේ විහෙරති. මාන්නේ මන්නේ සාසනේ මේ පිළිසරදී බෞද්ධයෝ වේදනා පිළිබඳලා චිත්තේ පිළිබඳලා ධර්ම ස්වභාවයන් පිළිබඳලා ජීවෙන්නේ හේනෝන හේතුවාගෙන ඇලීමෙන් ගැටීමෙන් තොරව සතිපට්ඨාන භාවනාවේ වාසය කරනවා නම් एवं को हिस्से विष्णु अपदेको होती अर्थकारणो अनन्य कारणो ब्रह्मदेको धर्म कारणो अनन्य कारणो माननीय මෙහෙමයි ශ්‍රාවකයා සමාම සමාම පිහිටක් කරගත්ත වෙන්නේ ධර්මයේ සමාම පිහිටක් කරගත්ත වන්නේ යම් සරණක් පිහිටක් නොකරන්නේ නෙමෙයි ගෝත්‍රයේ විච්ඡේ කරත සපේ දෙතිකේ විතරේ මානේ සමාධියේ ක්‍රියාගත ගොදුරු දිනේ හැසිරෙත්වා ගෝතිලේ වික්කලේ සරතං සතියේ දෙක්කේ විතෙහි මානෙනි තමන්ගේ පියාසතු ගොදුරු විනේ හැටෙන්න හොනම් නරක්කේ මානෝ ඕසාරං ප්‍රේත මාර්ය ස්පන්ද මාර්ය අභිසංකාර මාර්ය දීර්ඝුත්තර මාර්ය මත්තු මාර්ය මේ මාර්යෝ පස්වෙන නරක්කේ ඕසාරං සිදුරා හොඳයි නරක්කේ ආරම්භණං අර මොනක් නොබලයි කුසලානම් වා භික්ඛවේ ධම්මාන සමාදාන හේතු එවකේ ධම්පුල්ලම් පරක්කති මානෙහි වත්තගාමී වූද විරක්තගාමී වූද කුසල ධර්මයන් සමාදන්ව ගැනීමෙන් ලෞකික වූද ලෝකෝත්තර වූද පුණ්‍ය ඵලය මෙතන ලැබෙන්නේ කියන එකයි මේ සූත්‍ර දේශනා මූලික මාතෘකාව මේ මාතෘකාව ඉදිරිපත් කරලා සරුවක්යන් මහසේසා ඉදිරි දේශනාවක් පැවැත්වුවා කලින්ම අතීත ප්‍රවෘත්තියක් ඉදිරිපත් කළා. මරණය ඈත අතීතේ. ඒ කියන්නේ කාශ්‍යප බුද්ධ ශාසනයේ මේක පෙර අම්පරකාවකේ පැවතුණා. අවුරුදු 2000ක් බුදු සසුන පැවතුණා. ඒ ශාසනයේ පිළිහිමින් පසුව දසවර්ෂය දක්වා සත්‍යයන්ගේ මිනිස්යන්ගේ ආයු වර්ණ සැප බලන යන පිළිහිලා සත්‍ය විනාශයක් වුණා. ඒකට කියනවා අන්තර කල්පයේ කියලා. මේ සත්ත්වයන්ගේ වෙන උතුරු මිනිස්යන්ට වෙන සාමදාසියත්දරිය, අදස්සාදානත්දරිය, මිත්‍යාචාරයත්දරිය පරම්පරාවෙන් පරම්පරාවට උදාරාභ්‍යත්දරිය, සුරාපානත්දරිය, කේලමත්දරිය, කල්පබත්ත්දරිය, හිත්බත්ත්දරිය අනුවිදේශාකාපිනුන් රැළකුණ අනුන ප්‍රෝදේශාකිනුන් රැළකුණ නිතරුදු ගැනීමෙන් රැළකුණා. මේක පරම්පරාවෙන් පරම්පරාවට අකුසල් අත්තරන අත්තරන අත්තරන අනුපිළිවෙලින් දෙගුණ සෙගුණ සිවුගුණ දහස් වරාදි වශයෙන් ආයු වර්ණ සත්ව බල ඥාන ලැබිලා ලැබිලා අවුත් අසංකේ දක්වාම නැගුණා මේ අසංකේ යාක කාලයේ මේ දෙවියන් වල මිනිස්සුන්ට බරයි අනන්තේ මිනිස්යන්ගේ සංකාන තුනේ ලෝභාදී උපක්ලේශයන් සිටින් සිට යදින යදින යදිලා ඒ අතෝ පරම්පරාවෙන් පරම්පරාවට ගහගෙනම ආදී වර්ණ සැපබර යාම කෙරෙන්න. ඒ වෙනුවෙන් අවුරුදු 80000 කියන කාලයේදී දන්දමේනිය කියලා රජ කෙනෙක් පහළ වුණා. ඒ රජතුමා පරම දාහර විශ්චයි. ඉතිපන්ති රකින්න කොහොමද කියලා දෙනවා. ඒ රජකුමාරගේ කියලා කිරුව චක්‍රවර්ත රජ කෙනෙක්. මේ චක්‍රවර්තකම නිසාම මේ ධර්මයේ ශක්තික රජතුමාද දසවිද චක්‍රවර්තිවත් පුරනවා එක්තරා පසළොස්වක් බොහෝ දවසකදී දිව්‍යමය චක්‍රවර්තියේ පහළ වීමේ ශක්තික රජු බවට පත් වුණා. ඒ රජුවන්ගේ තියෙනවා රත්න වර්ග හතක්. චක්‍ර රත්නයේ, අශ්ව හස්ති රත්නයේ, අශ්ව රත්නයේ, මණි රත්නයේ, ඉස්ත්‍රි රත්නයේ, ගෘහපති රත්නයේ, පරිණායක රත්නයේ කියලා. මේ සංස්පත්තේ රත්න හතරක් හතක් ලබාගෙන ඉර්ධිකාතිහාරි වශයෙන් මෙතුමා විරුද්ධ හතරක් වෙන ඇතුළ මුළුමහත් ජම්බුද්දීපයයි කෝණිදේයයි අපර ගෝණයයි උතුරු පිළිනෑ කියන සතරම ආද්වීපයට අබරණුනා අවුරුදු බොහෝ ගණනාවක් එන්න අවුරුදු දාස්වානන් ගිහිල්ලා Taman යහිතේකට කිව්වා මගේ මේ දිවේ මේ සතරක් මේ අහසේ කියන කැමි උදා ප්‍රමාණයට පාත් වුණොත් මට පිළිගන්නේ. එදාට මට මතක් කරගන්න. ඒ මොකද මේ දිව්‍යමය චක්‍රාත්මය කියන්නේ විනිශ්චය සානාවේදී ආහසේ. ඒක පුදුම ආස්කාරී චක්‍රාත්මය සත්තුරුනේ නිමිනිත දෙයක්. දිනක කාලයක දෙයක්. මේ කාලයේ බ්‍රහ්මණය වෙනකොට තමයි රජතුමාගේ සේනාවයි ආහාර සැයන විලාසින් යනවා. මේ විදිහේ පුදුම චක්‍රාත්මයක්. ඉතින් මේ හැම කියනකොට දෙකේ විශාල කිහිලක් දෙකක් හොයාගෙන දෙකෙන් හිතලා මේ චක්‍රාත්මයේ තියෙන උඩ මට්ටම යට මට්ටමයි තේරුම් ගන්න ඒ දෙලින් යකට නූල් යකඩ කම්මින් ඇදලා තිබුණා. ඉතින් අවුරුදු ආස්වාන ධ්‍යාන අවුරුදු 80000ක් යාරත දාස්වාන ධ්‍යාන උඩ මට්ටම ටිකක් පාස් වුණා. ඒකට කියනවා ඕවසප්පිත කියලා. සාක්ුණා. සාක්ුණාසක් යනකොට යටි කෙළවර වස්තමත උඩ කෙළවර සාක්ුණා. ඒකට කියනවා සාමක්ෂිකා කියලා. හරි ස්වර්තුණා. නැත්නම් පාස්තුණා. ඉතින් එමෙතියා රජුගාන්නේ කිව්වාම එමෙතියා සෑදි බෝව දෙනා තමන් වැඩිමල් පුත්‍රයා සැඳවලා තියුවා දරුව දැන් නම් මේ ආල්ප අනුවේදනය යනවා. මට දැන් රාජ්‍ය කළ ඇති. දැන් මම මේ චක්‍රවර්තී වතුරු ගාම වෙන්න ළඟයි. දරුව මෙන්න ප්‍රියාසතු රාජ්‍යයේ මේක බාහිරෙන මම මහදේරෝ. ඉන්නේ ජේෂ්ඨ පුත්‍රයා කිව්වා ප්‍රියාණන් වහන්සේට වෙනවා නම් ඈත ප්‍රියාණන්ට අපේ රටේ රජු වෙන්නේ වාසය කරත් මට වරින් වර එක දෙස් ලබා ගන්න ඕන. ඒ වගේම මේ සිය රාජ්‍යු ධර්මයේ රජතුමා පාර්ලිමේන්තුවට ගිහින් ඉතිරි දෙයක් දෙන්න ලැබුණා. තාපසිකයෙන් පැවිදි වෙනා ධ්‍යාන ලැබුවා. දැන් මේ පුත්‍රයා පැවිදි නිරාගයේ ඉපත් වෙලා ඉන්න අතරේ දවස් 7කින් එයා මේ රාගයෙන් මේ පරිවිණයෙන් දවස් 7කින් දිනෙන්නේ චක්‍රයක්නේ අන්තර්ධාන වුණා. පස්සේ අනාගත වැලකේදෙන කියලා මේ තාපසයන් වහන්සේගෙන් යටගෙන අනේ යානන් වහන්සේ දිනෙන්නේ චක්‍රයක්නේ තේමනේ අතුරුදාන. ඊවා දරුව මේ ජීවීමේ සත්‍යයන්ය ලැබෙන්නේ ක්‍රියාසතු ධාරාවයක් හැටියට නෙවෙයි. මේක ලැබෙන්නේ තියෙනවා සත්‍ය වතුවක් 10ක් පුරන්නේ. ඒවා පුරන්නේ. ඒවා ඔබට පසුවස්වා කොහොදාට නම්බන්න පුළුවන්. එමනවාද සත්‍ය වතුවක් 10 කියලා කියලා තිබුණා. තමන්ගේ රජවාසනේ ඉන්නේ අන්තපුරේ දරා දරුවන්ගේ හේතුකේ තවන්නේ ආරක්ෂා සමුදාන සැලසන්නේ. එයන් අවශ්‍ය අවශ්‍ය සම්පත් ලබා දෙන්න ආරක්ෂා සැලසන්නේ ඕනේ. ඒ වගේම තමන්ගේ සේනාව ඉන්නවාගේ සේනාවට සූරංග සේනාවට හොඳට සැලසා ආරක්ෂා සමුදාන සැලසන්නේ. තමන් අනුව යන රජදරුවෝ ඉන්නවා ඒ රජදරුවන් දවස් හැරේ සංසාර දීලා ආරක්ෂා සමුදාන සැලසන්නේ. ඒ වගේම නියංගම් ප්‍රධාන හේගම ජනපද වාසී මනුස්සයන් යැත්තන් ආරක්ෂා සමුදාය කරසන්ද. ශ්‍රමණ බ්‍රාහ්මණයන් ආරක්ෂා සමුදාය කරසන්ද. සිව්පාවන් ආසක්තියෙන් දාගේ දෙන්නේ. තමන්ගේ රටේ සිටීම වරදක් නොවන හැටියට සක්මන නොවන හැටියට සම්බර කරන්න. එවාගෙම ධර්මයේ නැති අයට ධර්මයේ දෙන්නේ. ඒකම යම්තා පින්වත් ගුණවත් ශ්‍රමණ ප්‍රාඥයන් ඉන්නා නම් නිතර නිතර එළදෙමින් කුසල ලකුසල විමසන්න. කලේ තුනසෝදේ විමසන්න. එවාගේ මෙලොවට පරලොවට හිතසෝදේ විමසන්න. එවාගේ මානසික දුක් නිත ප්‍රාර්ථනා දේවා විමසලා එනම් වැළපෙලා හිතවත් දෙනු කියන්නේ කුසල ධර්මයන් රැස් කරගෙන දැහැමින් ප්‍රාර්ථනා කරන්නේ කියලා කොලිස්තුමා. එනම් මේ පුත්‍ර රජතුමාගේ මේ දසයේ සත්‍යවත් මුලින් ආරක්ෂා කළ අපිරුවා. එක එක රාත්‍රියක හරියට පතලෝස්වා කොහොමදා සාපතිය සමාදන් වෙලා කඩමාලිගා මතුමා අන්තලාවේ ඉන්නකොට සිල්ලාංගය අතර මේ සිටින්දී මහත් නාම කරගෙන මේ චක්‍රවර්තනය පහළ වුණා. පතරම්කෙන්ගෙන් චක්‍රවර්තනයට සංඝන් වහන්සේ චක්‍රවර්තනය අහසේ බ්‍රහ්මණය වෙනකම් ගත්තා. ඊට පස්සේ රාජ්‍ය නෝයේ ආදි සේනාව ඔක්කොම මහතෙන් එකක් වෙලා සතර මහා ආද්‍යේශයට අහින් ගියා. මේ සතර අනේ දුරුකොත්වල තිරම රජගඩුව මේ රජුවා පිළිගත්තා. එයත් තමන් යටත් අය බවද ප්‍රතිඥා කළා. මේ රජතුමා මේ හැම තැනකම ගිහිල්ලා කළ ආශාසනා තමයි පාමෝදහන්තන් බෝ සතු මරන් දෙපා. අදින්නන්න ආදා සම්බන් අන්තකුදේ කුරෙන් ගන් දෙපා. මිත්‍යා මෙතනිකබ්බා මිත්‍යාකාර හැතරෙන් දෙපා. මුසා නොවන සම්පා බොරු කියන්න එපා. මත් ගන්න එපා සම්බාන් මත් සම්පාන් විතරක් එපා. යථා දුක්ඛන්ත දුක්ඛබ්බාන් තමන් අනුභව කළ හැටියට රාජ්‍ය කරන්න. දැන් මේ අනුශාසනාව තමයි රජතුමා කරන්නේ. ඒ වගේම නිමුත් කැමති අය මේ රජතුමාට එන්න කැමති වුණා මහතෙන්ෙන්න පුළුවන් වුණා. මේක සතගම ආග්‍රේතයේ අධිකතව චක්‍රවර්ත රාජ්‍ය කරන කාලයේදී එතුමාගේ චක්‍ර රත්නයේ පහතන රත්න පාවකී මාර්ගය අර පියා වගේම තමන්ගේ ජේෂ්ඨ පුත්‍රයා සාහෘද කවරලා සයිදුණා යාපරදෝ ඒ තුන්වෙනි පුත්‍රයා මේ දේම කරා මේවා මේ පුත්‍ර පරම්පරා හතක්ම චක්‍ර රත්න රාජ්‍ය වුණා අතනෙන්නා තමන්ගේ පියා ප්‍රයෝජනාට පස්සේ චක්‍ර රත්න අතුරු ගාමුණාට පස්සේ පියාණන් මහත්මයා සම්මුඛ වෙලා උපදෙස් දෙන්නේ නැහැ සිද්ධානන් වහන්සේ ධර්මවල බබලෝගිය තමන් විතුනත් මේ පිළිවිති පනවාගෙන සාදි කළා. ඒ සින්දුනේ මොකද ජනපද ඒ කියන්නේ ගම් ගම් ගම් ජනපදවල යම් යම් අරුද ඇති වුණා. දුර්ගේස භාවයේ සෝක භාවයේ මේවා දේවල් ඇති වුණා. එනිසා රටේ නැති නැති නතුරු එවාගේම රාජ්‍ය සේවාවේ නියුක්ත සියලු දෙනා එකතු වෙලා පරිසමාත විශේෂ ආරාධනාවක් කළා දෙවියන් වහන්සේ උන්වහන්සේගේ නියමතු පරම්පරාව කොහොම සතු කියලා දෙවලු අපි ධර්ම අසත්‍යකවත් සමුන්නාසේ සත්‍යකවත් අපෙන් ඉගෙනගෙන සත්‍යකවත් වෙන්නේ උන්වහන්සේ කැමැත්තෙන් මේ කිවිදි පනවාගෙන මේ රාජ්‍ය කිරීම නිසා මේ ජනපද කලින් තුනකට වඩා විපස්සවලට ආගෙන ඉඳගෙන යනවා නිසා සම්මාන අනුකම්පා කරලා සත්‍යිකවත් අපෙන් ආනන්දය පුරන්නේ. කියලා දුන්නා. සත්‍යිකවත් ආයෙත් කියලා දුන්නා. මේ අපේ රජතුමා ටිකක් ගුණාණු ගන්න ඇති කෙනෙක් බැරි මේ සත්‍යිකවත් නමයක් කෙරුවා එකක් කෙරුවේ නැහැ. මොකක්ද ලෝකයේ දිනින් දාට ගන්න දීවි. ඒක දුන්නේ නැහැ. ඒ නිසා මුලින් ඉන්දෝනෙසියාවේ පිටිසරේ දිනු කරන්න ලැබුණා. දුර්විච්ඡකම් ඇති වෙන නිසා මිනිස්යා දිලදුණා. දිලදෙම නිසා මොකද සිද්ධ වුනේ ජීවත් වෙන්න බැරි අර අන්සතු දෙක හරියට පුරුදු වුණා. අන්සතු දෙක හරියන්නේ නිසා බඩු කරන සෝවාලගෙන රජුගාන කියනවාම රාජ්‍ය රෝගක පැහැදිලි රෝග කියන්නේ නිල මුදල් ධාන්‍යාවේ කියලා අවුලාවේ කියන්නේ කුඹුරු අත්‍යවශ්‍යයෙන් ආදි සඳහා අවශ්‍ය නඟුල් ඊළඟ ගාමන අධිදීන කියනවා ධර්ම විනාශ වෙන්නේ හිංසා කරගෙන ධාතුන් දේවල් කියලා යනවා. තවත් කෙනෙක් කෙනෙකුට එයාට තේරෙන්න මේ දෙයට ටික දෙනෙකුට අවශ්‍ය දේ සංපාද දුන්නා මේ හොරකම් කිරීම වළක්වන්න. ඒත් කෙල්ලෝනේ හොරකම් වැඩි වුණා. හොරකම් වැඩි වීම නිසා කලිකුමාර සමිතියාම දාසනීතිය පැලෙනවා. ඒ කියන්නේ බඩු සමවතුරු වහුණා නම් කිසිම සමාවක් නැහැ. දැන් පිටිපස්සට දැනෙන එවාගෙම කාස් වල කියන්නේ බොහොම අමනෝඥ හදතලය බෙරගහයි ජීවිතයෙන් ජීවිතයට තරකනා දෙමිනෙන දකුණු වාහනයෙන් පිටමන් කළ බෙරගසා ගන්න වෙනවා මෙන්න ලෝකයේ ධර්ම නීති ආරම්භෝනේ අවුරුදු 80000ක ආවු කියන කාලේ මේක තමයි මුලින්ම සිද්ධ වෙච්ච මහා භයානක පාපය ඒකවල සාපිකලා නොවීම නිසා සියගමෙන් නීති රීති සැලවීම නිසා පිළිතරේ දින දුක නැති වුණා. දින දුක නිසා තොරත නැති වුණා. තොරකම නිසා දැන් දඬුවම් කියන සැලවම සිද්ධ වුණා. ඊළඟට සිද්ධ වුණේ මොකක්ද? පරිමාදයන් ප්‍රාර්ථනාවේ ආරම්භ කළ නිසා ධර්මං සියෝ. එතෙක් කාල සාර්ථකයේ කියනකොට ඒ සතුව අභියාව නිපදාගත්තා අන්ත සුදේ දැන ගන්න අතරේ ජීවිතාන්තරයක් පටන් ගත්තා. අභියාව නිපදාගෙන යම් යම් අයගේ භාණ්ඩ පැහැර ගන්නවා නම් ਉਹ මරණ දාලා තමයි බාර ගන්නේ. දැන් මේ සිද්ධෝමේ ආමිලාවක බාර ගේනින් ප්‍රාණඝාතයේ වරුණා. මේ නියතේ ඉදිරියට ප්‍රදේශවල නාගරික නාගරික ප්‍රදේශවල මේ ප්‍රාණඝාතයේ යන ගෝවීම නිසා අවුරුදු 80000 තිබුණු පරමාර්ථය ඕමේ ධර්ම ගුණයන් අඩු වෙලා 40000ට දැහැලා ගියා. හතරිස්දාක පරමාර්ථ කියන කාලයේදී සාස්ථාපනය සිද්ධ වුණා. යතනේ සොරකමක් කරනවා. සොරකමක් කරන සතුව සඩකුමාරයන් වෙනා සමීප කරනවා කෙනෙක් නෙවෙයි. ඉතින් සොරාගිනංග ප්‍රශ්න කරනකොට බොහෝ කියනවා. මෙන්න මේ බෞද්ධ නිමිත පස්සේ ලෝකේ ඇති වුණා. දැන් මුලින්ම සිද්ධ වුණේ දුර්භික්ෂය නිසා බිඳු කරන, දිලක කරන නිසා නුනා සොරකම දොරකම නිසා ඇති වුණා අන්දමිනිය ධර්මයේ තේනස ඇති වුණා ආවරව වෙනින ප්‍රාණඝාතය ප්‍රාණඝාතය නිසා දැන් ඒ මිනිස්යාගේ ආවක ධර්මයන් අතිරික්දාරක ඊළඟ ජන්මයේ මුසාවාගේ රසය ලෝකේ වහල් වෙන්න පටන් ගත්තා එනම් ඔවුන්ගේ ධර්ම ගුණාංගාවක හත් විසදාහි දැක්කා ආදි වාන්නේ සත බලනා ඔක්කොම පිළිලා යනවා දැන් තව මේ කාලේ මුහුදු යනවා විපස්සී භවයට පටන් ගන්නවා. ඊළඟට අවුරුදු 29 වෙනි කාලයේදී යම් කෙනෙක් සොරකමක් කරනවානේ තාපලේ කරේ හේලාම් වෙනවා. ඒ හේලාම් කියන්නේ ළඟට බෝ වුණා. හේලාම් කියන්නේ පාපේ රත් ලෝකේ රතේ බෝ වීම නිසා ඕකේ ධර්ම බලන්නා දසදාහක ධර්මිය ආනුභාව එකක බල සත්‍ය කියලා පිළිගන්නේ. ඔය වර්ෂ 10 දසදහස් වෙනතුරු මිනිස්යන්ගේ ශරීරයක් පුරා මේක අසමානයි කියන්නේ. කියනවා එක පාටයි ඒක හරි රූපමයි. දසදහස් වලින් කොට සමහර කෙනෙක් වර්ණවන්තයි ලක්ෂණයි සමහර කෙනෙක් දුර්වර්ණයි අවලක්ෂණයි. දුර්වර්ණය වර්ණවන්තය කෙරෙහි ඇලුම් කිරීම නිසා කාම මිත්‍යාචාර සාපේ ලෝකයා නෝන. දැන් ඉතින් මේ විදිහට අපසන් බවගෙන නැහැ. දෙලුදුකම ඇති වුණා, තොරකම ඇති වුණා, ධර්මනීතිය ඇති වුණා, රාමගාමී ඇති වුණා, අවුරුද්දව දෙන්නේ ඊළඟ මුසාවාදී ඊළඟ තේරෙන දැන් මිත්‍යාචාර. මිත්‍යාචාරන අපතේ ගෝවින් මිත්‍යාමකද සිද්ධෝගේ ඔවුන්ගේ ධර්ම ගුරන්දාවත දෙගුණයක් අඩු වෙලා 5000ක් දැක්කා. 5000ක් දැරිලා ආලු වාන්නේ සකබල ඥානතිය. ඒ කාලයේදී මිනිස්යන්ට තවත් අපසාර දෙකක් හෝ වුණා. එහෙම කාලේ මුසාවාද මුසාවාදනේ පරිසාවාස සංප්‍රදාය. පරිසාවාසයයි සංප්‍රදායයි කියන අවස්ථාවේදී ගොනුන. විතර හොරමෝන් ගන්න ගන්නවා නතුරු වශයෙන්. එරාමී විශ්වදාන් ගොඩනක් පටන් ගන්නවා. මේ අකුමනේ බෝධිම නිසා ඕකේ ධර්ම ගොඩනක් බැගනරා බෙදා පන්තියේ සහ බෙදා කරනවා. දැන් ඉතින් මේ දේ සතුටන් ගොඩනක් එන්නේ නැහැ. සිල් පහක් පිළිගෙන වෙනවා යම් ආයු වර්ණ චතුරා ඥාන සමේකා ආරපාණ සංපත් සියල්ල පිළිගෙන වෙනවා. දෙදාස් පස්සේ දෙදාස් පරමාර්ථ කියන කාර්යයේදී තවත් අංශා දෙකක් බෝරුණා. ඒ තමයි අභිඤ්ඤා ව්‍යාපාරය. ඉතින් කාල අනුන්ගේ දේට ආසාවෙන් ඉන්නේ මේ කාලේදී අනුන්ගේ දේට ආසා කරන්න පටන් ගන්නවා. අනුන්ගේ මට මේවා කියලා අනුන්ගේ තමන්ගේ හිතේ තියෙනවා කියන්නේ. ඒවා මේ මනස ප්‍රෝධයෙන් ක්‍රියා කරනවා. මේ අපසාදින ඕනෙම නිසා ඕමේ ධර්ම ගුණංග ආනු වාග්ය සපබර්ණාන පිළිඳා වාදාහට ඇරිය. දැන් මේ වාදාහට කියන කාරණේදී මනුෂ්‍යයන් ඇති වුණා ගත වස්තුක මිත්‍යා දෘෂ්ටිය. නත් දෙන්නන් නත් දෙත්තන් ආවරණයෙන් තේරෙනවා දසාකාර මිත්‍යා දෘෂ්ටිය. මේ මිත්‍යා දෘෂ්ටියේ භාවයේ නිසා ලෝකයේ නිත්‍ය දුකම ඇතිරියාව නිසා ඔවුන්ගේ ධර්ම විවරන්න ආනුවන්න සැප බල ප්‍රඥා පිළිලා පන්සියේ දාවට බැහැ. අවුරුදු පන්සියේ බැහැ. අවුරුදු පන්සියේ තියෙන කාලේ තව අපිට අතුනක් බෝ වුණා. අදාම රාග, මිත්‍යා ධර්ම, විසම ලෝභ කියලා. අදාම රාග කියන්නේ කාමරාගයෙන් මනාව කියන්නේ කාමරාගයෙන් යන්න පටන් ගන්නවා. තමන්ගේ මානසික සුළු කාම එවාගෙම සාහෝදරිය ගුරුවරයාගේ බිරිඳ එවාගෙම රජනීතිඥයන්ගේ බිරිඳ ඔය ආකාරයෙන් වලට යන්න පටන් ගත්තාට අදාතරාව තියෙනවා. Taman අරගෙන නැති තැන වලට යන්න පුළුවන්. විකම රෝග කියන්නේ සාමාන්‍ය කීපේ සත්සංසක අධික වේද පරිහරණය කරන්නේ වෙනවා. විද්‍යාගාමී කියන්නේ පුරුෂයන් පුරුෂයන් සමග විස්තරයෙන් විස්තරයෙන් සමග යන්නේ ඇති වෙන දෙයක් පටන් ගන්නවා. මේ නිර්ගිත උපාසක්‍ය ගුණ බෝධිය නිසා පන්සියේ තිබුණාට දෙසිය පහකට දෙසිය දැනගන්නවා. දැන් ඉතින් ආදි වර්ණේ සකබල ඥාන ප්‍රණීත ආහාර පාන සංසප් මේ ඔක්කොම ක්‍රමින් හදුවේ නැහැ. ඊළඟට දෙසිය පහකට දෙසිය තියෙන කාලයේදී අකුසල ධර්ම පහක් දුන්නා. අමත්‍යයට අපේක්ෂයට අසාමාන්‍යයට අබ්‍රහ්මණයට මේ කුණේ දෙස්සා ප්‍රසාරිතා මාත නොසලකීම විහාත නොසලකීම ශ්‍රමණයන් නොසලකීම බ්‍රාහ්මණයන් නොසලකීම සහ ධනික කියන නොසලකීම මේ ආපද ධර්ම පාපෝ වුණා මේ මහපෝ නිස්සාම කුල සිද්ධවමේ ඔවුන් ධර්ම ගුණන්ද අවසරණ පිළියෙතපත් වුණා ආනි වාග්ය සකබලනාම කියන්නම පිළිවිදියා දැන් අපේ සරුවක් යනවා අපේ පාවෙන කාලේ මේ අවුරුදු 100ක් පස්වමාව දැන් බෝවෙන් කියන අපසාර ලෝකම බෝවෙන් කියලා දැන් මේකෙන් වාක්‍යයෙන් වාක්‍යයට සත්‍යයන්ගේ මනුෂ්‍යයන්ගේ ආයු වර්ණ සක බලනවා කියලා පිළිගලා අනාගතයේ දස වාක්‍යයට බලනවා. දස වාක්‍යයේ බලන කාලයේදී මනුෂ්‍යයා බොහෝම ක්‍රෝධ භාවස්ස මනුෂ්‍යයා පාටපත් වෙනවා. මව පියා සහෝදරයා සහෝදරී හැම කෙනෙක්ම ක්‍රෝධ භාවයෙන් ඕමෝ මෙත ක්‍රෝධ කරනවා. පරිදි කරනවා. තරහ වෙනවා. විතරම පරිදි කරනවා. විලක් ගහනවා කියන නමක් අහන්න බෑ. මාත් නොසලකන පියා නොසලකන හරියට නොසලකන අතෝ තමයි ගල් කටියුන් ගාය බාහිරපත් වෙන්නේ. ආපු කමේ කුමාරකාවන් තමයි වාහපත් වෙන්නේ. යවුන් ගහන කෙනෙකුට මේ සමාජ අධිකාරිය ඉන්නේ කියලා වඳුරාට පුනා මහත්වෝ එක පුළුවන්. එරාම ඉන්න එළුවන් දැකගුණා කුකුලන් ඌරන් වාගේ සාභිය කියනවා. ඒ කියන්නේ මේ මගේ අම්මා, මේ මගේ නංගි, මේ මගේ අක්කා මේ මගේ නැන්ද ඔන්නාක් අපේ දෙයක් නෑ සතුන් වහන්සේ තමයි ජීවත් වෙන්නේ. ඒ තරම්ම දුක්තරු, පාපකරු, පාප බරවලු ඉතාමත් දුර්ග දුර්භාග්‍යකාරයන් වාට පත් වෙනවා. ඒ කාමයේ නැන්ද තියෙන අපරභෝධයේ තමයි කුද්‍රෝත විය. ඒ කුද්‍රෝත කියන සමහර පුරාකම් තියෙනවා. පුරාකම් නම් දෙයක් නේ ඊටත් වඩා මේ සුත්‍රි වාමේ කෑමක් වෙනකොට පුළුවන් කුද්‍රෝත වියයි. ඉතින් ඒ වාගේ ඉන්න කාලයේදී මිනිස්යාගේ සිදුවෙන විපස්සය. දැන් මේ ව්‍යාපාරයේ බහුල කරන්නේ අකුසල් භෝගකදී සලමින ව්‍යාපාරයේ මේ බහුල වුනේ ඒක නිසා සාස්ත්‍රාන්තකාරයේ වෙන සත්‍යයට පත් වෙනවා. අර්ථාපාර ක්‍රම තුනක් තියෙනවා. සාස්ත්‍රාන්තකාරය දුර්විසංසකාරය සහ සෝමංසකාරය කියලා. මිනිස්යන්නේ දේශ නිරුත්සාහයෙන් සාත්‍රාංකාකාරය කියන්නේ අපි ආරෝහණයෙන් ගලපේනවා. ලෝභයෙන් උත්සාහයෙන් නිසා දුරු විශ්යෙන් ගලපේනවා. මොහය උත්සාහයෙන් නිසා දුර්මේ ඕභාභාව වලින් රසංගත රෝග වලින් ගලපේනවා. අපි ආරෝහණයෙන් ගලපන්නේ ඔක්කොම අවිච්ඡේදය. ඒවා මෙන්න දුරු විශ්යෙන් නැරඹන්න වැඩි දෙනා ප්‍රේතාත්මික උපදිනවා. ආහාර උත්සාහ නිසා රෝගාබාධමින් නැරෙන වැඩි මේ සුභ කියලා කියනවා කරුණා පහළ වේවිලා. අන්තරකාප කියන්නේ මහා ආකාශ විනාශය නෙමෙයි සත් විනාශ තුනකටයි. දැන් ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන අවස්ථාවේදී මේ සාස්ත්‍ර අන්තරකාපයේ සිද්ධ වෙනවා. ඒ කියන්නේ අබ්දු ජීවිතේ තරම් පාන ඉඳලා මනෝලෝක ප්‍රකාශනයක් වෙන අනාගත වාක්‍යයක් කියනවා. ලොකලා හදාපා ප්‍රත්‍යක්ෂ වෙන මේ ඉලක්කෙ තේරෙන්නේ නැත්නම් උණු කපා කොටාගෙන මැරෙනවා. ඒක නිසා කිසි කෙනෙක් වෙන්නේ එකතන මොනින්ද වාග් ගහනවල රුක්මනේ රුණ ගහනවල පරිවෘත් විවරවල දීවිමානවල එවාගෙම දක් දෙනවල හැමිලා ඉඳලා කියලා දාස් අත දෙන්නේ එකතන ඉන්නේ පාපුවේ මේක සමහරු ගණන් ගන්නනේ අද කාලෙමත් එහෙමනේ අනාගත වාක්‍යයක් ගණන් ගන්න නෑනේ ඒ කාලේ මේ චක්‍රදාන මිනිස්සු නෝනින් අඩුයිනේ ගණන් ගන්න පිට දෙනා පරණ අරවාද සංවේදා ආරක්ෂා වෙනවා අනිත්‍යත්ව වැදෙන දෙන්නේ දෙන්නේ නැතුව අතට අතට ගන්න දෙන්නේ ඕනම කපාප කරගන්න. අබ්බාසයෙන් පස්සේ හැස නැතුණාට පස්සේ අනිත්‍ය කියලා එලේ දෙනවා ගම්මාන දෙන්නේ අර බොහොම සංවේද වෙනවා. අනේ අපේ මේ නෑදෑ විලාසෝ මේ ප්‍රාණයාපනික. අපි නම් මේක පස්සේ ප්‍රාණයාප කරන්නේ නෑ කියලා ඒක සමාදම් වෙලාම ආරක්ෂා කරගන්න. ඕක ගැටෙන දරුවන් කාම විස්සක් පාවිච්චි කරලා. ඒක අනුව හදින්නාදාන්නක් හරියට. ඕක දරුවෝ මේ එයාටන් දරුවා නම් සමපදයක් පාස්ස ගැදෙනවා. මේව පරම්පරාවෙන් පරම්පරාවට අකුසල් කර්මයෙන් පුරව පටන් ගන්නවා. එනිසා එයාටන්ගේ දරුවන් පොදුලන්ද ආයු වාන්න සැප බල යන අනුති වේදී දෙගුණ දෙගුණ තේගුණ දහස් තුන දසදහස් තුන ආදි වශයෙන් වැඩි වෙනවා. අවුරුදු අසංඛ්‍යය දක්වාම දීලා. ඒ කාලේ නමින කාලේ. ඒ කාලේ අකුසල් සියල්ල අත්හැරෙන කාලේ. අවුරුදු 8ක් ඉඳලා ආයමත් කියන දෙක බහගෙන බහගෙන ඉන්නවා. මේ සරුවක්යන් වහන්සේ තුකාල සංසම්බලේ කරගෙන ඇති. ආයමත් රෝගාමේ දෙලෙස් සුස්සන් වේලා බහගෙන ඉන්න කාලේ අවුරුදු 80000ක පරමාර්ථ කියන කාලෙදී ජම් උද්දේශයේ බොහෝම සාපේක ජම් උද්දේශයක් වෙනවා. ඒ කියන්නේ රාජධානියම නගරවලින් 84000ක් ඇදී. අගරණ දාන අද බාරාණසී කියන ප්‍රදේශ අගරණ දාන ඒක මාත්‍රි සමුදේතෝ ඒ කාර්ය මනුස්සයන්ගේ කිසිම රෝගාබාධයක් නෑ රෝගාබාධ තුනක් තියෙනවා ශික්ෂා අනුසරණ ජා ශික්ෂා කියන්නේ බඩ පිළිය කියන කෑමද අනුසරණ කියන්නේ බත් මාත්‍රි කියන කෑම ගන්න පස්සේ ටිකක් එන්න බාර ගැතියි කියන්නේ ජරා කියන්නේ වයෝවෘද්ධ වුණාම පිටකෙන් පිළිෙන්නාම ලක්ෂණ තේරෙන්නේ කියලා. ඒවා මෙහෙම කරන්නේ රෝග නෙමෙයි. ඒ කාර්යයක කුකුලේ එත නගනේක වහගෙන නැංගාම අසුභාගාරයක් අංගවල වල විමස වටින්නට වාහනේ මහාතම කියන්නේ ඇවිල්ලා ඉන්න පුළුවන්. ඒ කාලේ මිනිස්සු බොහෝ පුණ්‍යවන්තයි, වාසනාවන්තයි. හරියට නලමන සරමන වල කියන වචනේ හරියට තුන පඳුරු වාගේ මේ එකදම මේ ගල ගන්න බැරි. ඒතකොට මේ වාගේ කුඩා පොළවක් නෙවෙයි, විශාල පොළවක් ඇති ඒ කියන්නේ මුහුදේ දිලිමි කියන පොළවක් නෝ මතුවෙලා රසපතේ මතුවෙලා එක වීරයන්යක් ඕපනය කරාම ගැල් 60000ක් කරන් අස්තුරු කරගන්න. ඔය තරමට පුදුමාකාර සාධනික කාර්යය. ඒ කාලේ හේතුමාතිගේ රාජධානියේ සුක්දක්ම බ්‍රාහ්මණතුන් කියන රෞතුමේ හේතුමාත පුත්‍ර අපේ මෛත්‍රී මහා ගෝලතානන් මහත්මයා පහළ වෙනවා. ඒ කාලේ සංසනමි සත්පුත් රාජකෙනෙක් සාහිත්‍ය කරන කාලේ ඒ ශාසන සාස්ෘත රජතුමා ලැබෙන විසුපාත් යුදුන් උට ඇති එපමණ රටක් ප්‍රමාණය ඇති ශාස්ත්‍රවාහිනියේ මාළිගාව. ඒ මාළිගාව ලැබෙන නිසා නෙමෙයි. කාර්තික විසතුනට අපේ සතුනට අතර කාලයේදී පියාතුට දෙන්නේ බත මේ කර්මාවතේ ජීවත් වෙමින් අතර ගංගා කාලේ බත මේ කපණින් ඉන්නකොට පසේ බුදු කෙනෙකුන් වහන්සේ දෙන්නේ. විමසා කියන්නේ ස්වාමීන් වහන්සේ දෙන්නේ. වස්තරයේ තනක් හොයාගෙන යාමේ දාර්ශනික හොයාගෙන ආවේ කුටියක් හදවලා සාධාරණ ස්වාමීන් අප කුටිය හදන්න අපේ ආදාමිනේ පිළිගන්න ගන්න කියලා කියන කුටා දෙන එක කියලා අත්ේ ස්වාමීන් වලින් කර්මීත වෙලා බතලින්ගලින් ආවර්ණය කරන බතකොළ හෙලි කරන කුටියක් හදලා ඒ කුටියේ වස්වාස්වාගෙන සියලු උපස්ථාන මේ සියලු කුටා දෙන්න කළා වත් අවසානයේ කුංචි උළු පූජා කළා. මේ වගේ වාර තුනක් මේ පින්කම කළා තියෙන්නේ. මේ දෙදෙනා සතුරු වෙන්නේ දෙව්ලෝ උපාන. දෙව්ලෝකේ මේ දෙන්නා දුන්නේ මලපාරදී පුරුදු කියලා. දිලනක හමිනුම වාමින් වාරට වාමියේ සම්ප්‍රාප්ත වෙනවා. ඔය අපේ පුත්‍ර දේවතාව අවු අසංකේයාව ප්‍රතිකාරයේදී මනෝලෝපාන. සුරෝත්මේ කියන මේ තුනට සුනේලා කියන මෞතුමියදා පොත්ත උපන්න මහා පණාද නමි. එතුමාට කාර්ය සඳහා මාළිගාවක් විතරන්න සූදානම් වෙන වෙනාවේ අර විගුරු ගන්නේ කළ කුටියේ ආනුභාව වලින් සත්‍යෝ රජතුමාගේ අන් නිෂ්කම් දේවකුත් දැනෙන්නේ සත්මාල් සත්‍රුවන් විසුපාතේ මුසෑටි පුදුමාකාර ජීවිතේ සාභාවියක් තමයි. අවුරුදු අසංකේයයක් එනේදී එතුමා බොහෝ කුසල් කරමින් ධර්මයේ ඉඳලාමත් දෝලෝ උපන්නා. ඒ මාර්ගා පොළවේ දිනුණා. ගාථානම් ගාථාතකට යට දිනුණා. ඔය අතර තනේ දේ පුත්‍රයා අපේ තරුවක් නම් වාසික කාලයේදී මනෝ පහළ වුණා. බද්දේ නගරේ බද්දේ කියන සිටු පුත්‍රයෙක්ව උපන්නා. ධර්ම වාසයේදී බුදුමානහා පරිදිව තාක් වෙන අතුරුමහා ශ්‍රාවකයන් වහන්සේ අතර ප්‍රසිද්ධ රහතන් වහන්සේ නමක් බවට පත් වුණා. ඒ කාලේ ගියාට පොළවේ දිවියට මුමුණා. විදිපත් දුන් එක ඇතේ මාළිගාවද මතුපත පෙන්වන බුදුරජාණන් වහන්සේගේ නිමිති. මෙන්න මේ මාළිගාව වෙනසක් පොළවේ ගමේ දිවිය කියන යමි අර සංකලන සාතුගේ රජතුමාගේ කිනද පහළ වෙනවා ඒ තමයි චිත්‍රෝදී රාජය. එන්නේ විදිපත් දුන් උසැපේ එවාගෙම තරම් පුදුම ආශ්චර්යයෙන් අතුරුවා මාළිගාවේ රාජකරණයේ සිටින්නේ තරවයි මෛත්‍රී බෝසතාණන් වහන්සේ ලෝකාලේලා අවුරුදු 8000ක් ජීවාසයේ කොටගෙන අභිනේ ප්‍රේමනේ කොට ආදාසා දුක්ඛනා ක්‍රියාකල නාග බෝධියලා රැඳෙන්නගෙන මාල් පරාගයේ සුලෝතුරා සම්මා සම්බුදු වෙන්නේ ඒ කාලයේදී සත්පුරුෂ රජතුමා අවිස්සාර කරලා මේ මාළිගාව සියල්ල ඉතුරු වෙලා දන් දෙනවා ධම්මේනාගේ බුදු සත්‍යයේ විස්වාමයට එළේලා සෞඛලසදා මහරහත් භාවයට පත් වෙනවා. ඒ කාමයේදී කෝටි කෝටි ගණන් දෙන එකවර මඟපරණ නම් කියලා. දැන් බුදුරජාණන් වහන්සේ මේ අතීත ප්‍රවෘත්තියන් අනාගත ප්‍රවෘත්තියන් කියන එක්පාසු කරලයි මේ දේශනේ පවත්වන අගට මහණෙනි මම මේ ශ්‍රාවකයෝ ආවුයෙන් වැඩෙත්වා වාග්යෙන් වැඩෙත්වා සපයෙන් වැඩෙත්වා භෝගයෙන් වැඩෙත්වා බලයෙන් වැඩෙත්වා කෙනෙකු පහදා දෙමින් විශේෂ අනුශාසනාවක් කරා. මගේ ශ්‍රාවකයෝ ආවකින් වැඩෙනවා කියන්නේ ගුණවත් භාවයක් පාසා ආශ්‍රම් පාන ලබන්නේ හේතු වන්නා වූද කැමතා ආශි වරඳන්නේ හේතු වන්නා වූද සංද යෙරිය චිත්ත දීමසා නිවිසා ධර්මයන් ඇතුළු ධ්‍යාන සමාධි සමාධි විපස්සනා ඥාන වඩත්වා කියන එකයි ආවකිනියදී කියලා දේශනා කෙරෙන්නේ. දාන සීල භාවනාවේ කුසල කිරීමේ ඡන්ද චිත්ත නිලයේ විමර්ශා කියන මේ විදිහට වඩත්වා අනේ කාර්යය. වර්ණින් යදෙත්වා කියලා දේශනා කෙරේ වර්ණේ නම් මේ ශරීර වර්ණේවත් ගුණ වර්ණේවත් නොවේ. උකුණු බන්තන ශරීර වර්ණයයි ගුණ වර්ණයයි ලබන්නේ හේතු වෙන ඒ සම්පත්තියක් තියෙනවා. ඒ තමයි සුපරිසුද්ධ ලෙස සීලය ආරක්ෂා කර ගැනීම. සාමාන්‍ය ශ්‍රාවකයෝ වර්ණවන්ත වන පිළිස සීල සම්පන්න වෙත්වා කියලා අනුශාසනා කළා. සැපේ නම් මෙතන බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මගේ ශ්‍රාවකෝ සතුටක් වෙච්චා කියලා මේ කෑමෙන් ජීවෙන් ඇඳුම්ෙන් තරඟෙන් බතෙන් ගුලෙන් දෙයෙන් මේකෙන් ලබන සැපයක් නෙවෙයි. ඉදරාම් කියනවා සැපයක් නෙවෙයි. රූපාවචර අරූපාවචර සමාපatti සතියයි. රූපාවචර අරූපාවචර ධ්‍යාන සමාපatti ලබනවා නම් එයින් ලැබෙන සතිය විරාමයි. ඒකේ නිරාමිත සතියේ මම මේ ශ්‍රාවකව දක්වා දෙන්නේ සමාධි භාවනාව දක්වා කියලා උත්සාහනා කරනවා. ඊළඟ භෝගේ යන මෙතන දේශනා කරන්නේ මේ ජීවන දරුවන් ඉඳ කඩන යානවා හිඳ මුදල් මේ මුලේ. භෝග සංපත් නම් මෙතන දේශනා කරන්නේ උපනුපත් කරන දෙවියන්ද ප්‍රිය වෙන මිනිස්යන්ද ප්‍රිය වෙන සිතුපත්ව සම්පත් භාවයට හේතු වෙන මෛත්‍රී කරුණා මුදිතා උපේක්ෂා වඩත්වා කියන ශාසනාව. බල සංප්‍රාප්තිය නම් මෙතන දේශනා කරේ කාය බල, පරිවාර බල, ධන බල, භෝග බල නෙමෙයි. මෙතන දේශනා කරන බලය නම් ලෝකයේ අභිභවනය කරන්න ගනි මහා බලයක් වෙනවා මාන බලය කියන්නේ. මොනවාද මාන බලය? ඉස්කන්ධ මාන බලය අභිසංස්කාර මාර්ග බලය, වේක මාර්ග බලය, දීපුත්‍ර මාර්ග බලය, මත් මාර්ග බලය. මේ පංච මාර්ග බලය විදර්ශනය කරන්න පුදුම බලයක් තියෙනවා. ඒ තමයි සුතමේ ඥානෙ, හිතාමේ ඥානය, භාවනාමේ ඥානය වඩන අරහතේ දක්වාම ලෞකික ලෝකෝත්තර ප්‍රඥා මුදුන් සම්මා ගැනීමයි ප්‍රඥා බලයෙන් මෙතන බලයෙන් සාමාන්‍ය ශ්‍රාවකයෝ මාර්ග බලයෙන් සහ විදමණය කරන පිළිත ප්‍රඥා බලය වඩත්වා කියලා අනුශාසනා කරනවා. දැන් මේ දේශනාව බොහොම සංක්ෂේපයෙන් මෙතන ප්‍රකාශ වුණේ. මෙතන නිසා සදවස්සා වැඩගත් සමේදයක් කියන්න තියෙනවා. ඒ තමයි මුලින්ම සඳහන් කළානේ ආත්ම භාවය, ධර්මය, සමාධි පිහිට කරගන්නයි වෙන කීයක් උපතන්නයි කියලා. මෙතන ආත්ම භාවය නම් හඳුන්වන්නේ තමන්ගේ සිත තමන්ගේ සිත සීලවන්ත සිත සමාධි සම්පන්න සිත ප්‍රඥා සම්පන්න සිත ඇති කරගනිත්වා කියන උපදේශයයි ධර්මයේ නම් මෙතන දේශනා කළේ සෝවාන් සකදාගාමී අනාගාමී අරහත් කියන මාර්ග ඥාන පරිඥාන හා විදුවාමේ කියන නවලෝකෝත්තර ඥානයයි ඒක පිළිතුරු කරගන්නවා කියන උපදේශයයි ඉතින් මේ තමාම තමා සීල සමාධි ප්‍රඥාවෙන් පිළිතුරු කරගන්නේ නවලෝක පුරා ධර්මයෙන් ඒකාකාර ධර්මයෙන් තුන කොයි විදිහේ සතුටාකාරණ අපේ රැඳීමෙලුයි මේ සතුටාකාරණ අපේ රැඳීම සඳහා දේශනා කරන පියාසතු බොදුරු කියලා මේ සතුටාකාරණ සතර කියන්නේ පියාසතු බොදුරු කියන කවුද මේ පියා කියන්නේ සම්මා සම්බුදු පියාණන් වහන්සේ සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ බොදුරු කියන ඉදම කුමාරද සතුටාකාරණ සතරයි මේක නිදසුනක් දක්වනවා සංයුත් නිකායේ සතිපට්ඨාන සංයුත්තේ තියෙන ප්‍රෝත්‍යයන් මෙහි අට කතා ඉදිරිපත් කරනවා මෙහෙම. ලාභා සතුනිකා කියන කුඩා කුරුල්ලෙක් තියෙනවා. නැත්නම් අපි කියන්නේ දී කුරුල්ල කියලා. මේ කුමුරෝ හැදෙන කුරුල්ල දී කුරුල්ල. මේ දී කුරුල්ලේ තොරණාකාරව සතුනිකේ ඔබේවා. ඊළඟ මේකේ සතුන් රාජ්‍යයේ කියන උකුස්සෙක් ඇවිල්ලා දෙයෙන් දෙයෙන් ඇවිල්ලා මේ ලාභාංගයේ කුඩා දී කුණුලට හැරෙනවා. එයා තමයි සතුණාංගයේ කියන්නේ කුරුල්ලක් තමයි. ඒ උකුස්සු. ඊළඟට මේ කුරුල්ලා නැත්තන්නේ දී කුරුල්ලා සෑ ගන්න ගත්තා මගේම වරද. මගේම අමාත්‍යනාව. මගේ ක්‍රියාපති දෙන්නේ කියනනම් මම මේක තව ඉන්නේ නැහැ. උකුස්සම යුවා ඔබ දෙවියන් ක්‍රියාපති දෙන්න බොදුවේ. ඒවා මගේ ක්‍රියාපති පිළිම තමයි කුමුලේ ලියන්නේ කීට ආපු කී කැටේ කියලා. ඒකාපු ඒ කැටේටම මන්දිරේ තියාපු ඉතින් ඉතින් මේ උපසතිය වහා එහෙනම් දෙයක් තියෙන වාදින්නේ ඉතින් මම මේ දේ වෙන පුළුවන් බලන්න කිව්වා ඉතින් මේ ලාපාර කතුනා කියන කුඩා කැට කෙලිල්ල ගත්තා වී කුරුල්ලා මින් අර ඒ කැටයක් උඩ වාඩි වුණා වාඩි වෙනවා දැනෙන්න දැනෙන්න කතුනාගේ දැනෙන්න කිව්වා පුදුම කෙලියා මේ ලාමේ උත්සාහයෙන් වීර්යයෙන් ප්‍රයත්න කරලා විතර හේදෙන් මේ කුඩා කුරුල්ල දැනගන්න පාස්තුම. දැන් මේ කුරුල්ලට තෙමෙන්දියා දැන් ඉතාලම සමීපයි. පිළික පාට නැටි කැටි ආසන රින්ග ගත්තා. එතකොට මොකද වුනේ? උකුස්සට වේදේ දරා ගන්න බැරුව අර ගියේ ගියේ තිබුණු නැටි කැටේ කපුව ගන්නේ නැමේ ගැටුණා. මේ කුරුම ඇලියට ඇවිල්ලා පීතිවාක්‍යය කිව්වා මගේ පියා කොපිට මෙහි නිසා මම අද චතුරාර්ය ජයගත්තා කියලා. මෙන්න මේක නිරූපණය කළා සරුවාස්නන් වාසේ දේශනා කරේ සාමාන්‍ය ක්‍රියාපතු ඉදම නම් අර පැටතිලින්ලාගේ නැත්නම් මේ දීකුරුලාගේ ඉදම ඉලක්කයේ සිටතේ වගේ බෞද්ධයන්ගේ ක්‍රියාපතු ඉදම නම් සතිපට්ඨාන පතරයි ඒකා මම මේ ගාමතිය නිරතුරුව සතිපට්ඨාන භූමියේ හැටිගෙට්වා ආසනිකයි උපදේශය සතිපට්ඨාන භූමියේ කියවා බොහෝ දෙනෙක් හිතන්න පුළුවන් අපිට මේ අර අරන් ගත වෙලා රුක්ක මූල ගතලා කරන්නේ නැහැ නේද කියලා හිතන්න එපා නේ. බව මේකට පුළුවන් දිවා රාත්‍රී දෙකේ තමන් මේ දෛනික වැඩ කරද්දී සතිපට්ඨාන වඩන්න පුළුවන්. දැන් අහලා තියෙනවා නේද? විරාකතේ ගුණා සතිපට්ඨාන පුරුදු කර ඇති පුරුරට වාපේ මෙන්නවා අතලා පිළිසා අන්තිමේදී විරාකතවා මාර්ගයකට අතනිදලා ඊළඟට සුගතිය දිවිලා ලංකාවට දිවිලා අත්ක භාවනාවෙන් රහත් වුණා කියන ප්‍රවෘත්තිය ආරැකේ මේක නිසා දැන් මේ කුරුගත වාසේ දැසිගත් සංකාරෝ බව වතුර ගෙන්න මිදෙන්න ගියා දර ගෙන්න ගියා සමාන් ගෙන්න ගියා හැම වෙලාවම වෙන භාවනාවක් කරනවා කියලා අපි අහලා තියෙනවානේ ශ්‍රී ලංකාවේ එහෙමයි ඉතර කාලේ ඉතර කාලේ ජීවිතය ගැන හැම වෙනාම සතුටක් ගන්නවා මේ ඉතර දුක් කියලා දෙයක් නෙමෙයි අපේ හිත තේනවා අපි සතර පිළිකලා පිළිකලාට රත්තරන් එකක් හරියලා කියනවා ඒක මේ අනාගත කුණ ගොඩවල් අතුලත් කරගන්න නැතුව මේ කුදුබන් අනුකිතේ කුරුදු කරනවා නම් මොන තරම් අපේ මනසදී වෙනවද එනිසා අපට පුළුවන්කම තියෙනවානේ සතුටක්කාම සතරෙන් කැමති කැමති එකක් උදේ භාවිතා කරන්න කාර්ය ප්‍රඥාව විශේෂයි කාර්ය ප්‍රඥාව සරලයි කාර්ය ප්‍රඥාව පැහැදිලියි නිසා ආනාපාන සතිය දැනනම් ඉරියාපතේ. ඒ දැනනම් පටික්කුල මනසකාරය. ඒ දැනනම් චතු සම්පජායි. තවත් පුළුවන් නම් දාප මනසකාරය. තවත් පුළුවන් නම් නව නිවිතේ යන අනිත්‍ය ස්වභාවය. තවත් පුළුවන් නම් වර්ණ කතුනවත්. ඒ කියන ප්‍රකාර බොහෝ දෙනෙක් අපේ බෞද්ධයෝ භාවිතා කරලා තියෙන ඈතාපියේ මේ ප්‍රථම භක්තින් සාකාර පටික්කුල මනසකාරය. මේක අපේ බෞද්ධයන්ගේ දෛනික භාවනාව. මේවා මෙච්චර මෙච්චර භාවිතා කරනවා නම් ඒකෙන් පුදුමාකාර අනුසස්යක් අපට දිනපතා දැක ගන්න පුළුවන්. ඒවා මේ වේදනා ස්පර්ශනා තීතාන ස්පර්ශනා වතවත් දිනු කර ගන්නවා පුළුවන්. ධර්මානුපස්සනාවක් පුළුවන් කලක් භාවිතා කිරීමේදී. මේක නිසා බෞද්ධයන් වශයෙන් අපේ ක්‍රියාපති දෙනේ අපි හැසිරෙන්න ඕනේ. ඒ කියන්නේ නම් අපි කවදාකවත් නැවත අනුආලෝකයෙන් එළියෙන් අඳුර කියන්නේ නැති බවට පත් වෙනවා. ඊළඟට සඳහන් කරන්න තියෙන්නේ දැන් අපි මේ අපවත් නිවදාන පූර්ණිමේ මහෝපාංගයන් මානවයන් වහන්සේගේ කාලේ අපි දන්නවා මේ කාලේ වැඩිහිටි ගරු කටු ස්වාමීන් වහන්සේ නිරෝධාවතා ප්‍රතියක් තමයි මේ ග්‍රහණීතාවකාර භාවනාව. විශේෂයෙන් බුදු සසුනේ පරිගෙන කොට සිවුරුපතේ කාර්යය ගැනලා කරුණින්ම දෙන්නේ ග්‍රහණීතාවකාර භාවනාව. මේක බුදු සසුනේ මූල කර්මස්ථානයි. එවාමෙන්න ඊළඟ විශාල පිටක් මේ බුදු සමයේ නිවන් දැක්කේ මේ කර්මස්ථානයේ වඩලයි. ඒ නිසා බෞද්ධයන් වශයෙන් අපි මේ අනුදු කර ගන්නට ඕනේ. අපිට වෙලාවක් නැතින ඉතින් දෙපා. කුඹුර වැඩ කරද්දී පුළුවන්. ගෙවස් යන කරද්දී පුළුවන්. ඒවා මේක ගමනක් යද්දී පුළුවන්. වෙන වෙන ආකාර කාලවලදී ඉද්දී පුළුවන්. හැමෙලා නිදාගන්න නිදා නිදාගන්න පුළුවන්. අතන ආදී පුළුවන්. කෑම ගන්න ඉද්දී පුළුවන්. ධර්මමින්දේ පුළුවන් හැම වෙලාවෙම පුළුවන් දෙයක පුරුදු කර ගන්නවා නම් ඒකාපු සම්මාවෙන් ආරාධනා කරනවා ලෝකුරා සම්මා සම්බුදු පියාණන් මහත්මයාගේ දරු පිළිසක් අපි පිළිගෙන අපි මේ දරුවන් වශයෙන් ඉතිහාසකදී මේ හැදෙමු එනම් සතිපට්ඨාන භාවනාවක් කරන්නේ ඒකට අපි අනුගමනය කරනවා ඒ අනුගමනය කරනකොට අපේ ජීවිතයේ බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව කිරුණු ජීවිත වේදනා බුදුරජාණන් වහන්සේගේ පූජා ක්‍රියාවක් මත පූජා රෝධයක් ආදී අපේ ජීවිතයේ බුද්ධ පූජාවක් බවට පත් වෙනවා. ඒවා පිළිබඳ සතර ගමනේදී නැනනෝන ඇති වාසනාවන්ත ජීවිත ලැබෙනින් මෙලව පුරුදු කර ගන්නා ලද භාවනා මාර්ගයන් තවත් ප්‍රඥාවෙන් වැඩි දියුණු වේදී භාවයෙන් භාවයට දියුණු වෙනා කවදා ආදී අපේ පාවන ගුණ බෝධිසත්ව ධර්ම ආර්යසේක මාර්ගයේ පිළිච්චලා කාලකදී සතරමඟ ඵල පිළිවෙලින් අර සත්තාන විසුද්ධිය රෝග පරිත්‍යාග සමුති සමාවේ දුක්ඛ දෝමනස්සාන අත්ථගමාවේ ඥානත් අධිගමාවේ නිබ්බානත් සත්‍ය පිළියයෙන් මේ ආනුසාර සියල්ලම සාක්ෂාත් කරගෙන ජාත්‍යාදී සංසාර දුකෙන් සබර අතර නිදී අජරාමය අභිනාමයාගේ අශෝක අනුසාරයත නම් වූ අජරාමර ශාන්ත අමා මහ නිවන සම්පීමට වාසනාවක් වෙමු. දැන් කාම වේලාව ගතෙන්නේ පින්නතුන් බොහෝම සතුටු වාගේ මූලික සංසාරණා වගේ බොහෝ සංසාරණේ බණ සැදෙට සවන් දුන්නා. මෙතෙක් වේලා කීකින් මේ රැස්පත් කර ගන්නාද ධර්මාත්මන ධර්ම දේශනාමය කුසලයේ අතරත අපි සිල් ලක්ෂණයට හරි බලමු. මෙතෙක් වේලා අපි ගත කළ කාලය තුල අපේ සංසාරයේදී චිත්ත, සායිකික, භූත රූපාදාන රූපයන්ගේ නාම රූප ධර්ම කියන්නේ ක්ෂණයක් ක්ෂණයක් පාසා පිළිගින්නේ පිළිගින්නේ ඇතිවෙන්නේ නැතිවෙන්නේ කියා අනිත්‍යයි. හිතෙනින් දිලෙනින් ඇතිවෙන්නේ නැතිවෙන්නේ ඒ නාම රූප පෙරපෙරේ කරතුනා නිසා දුක්ඛයි. තමා සරුපිතේ නොකෙතේ කියා අනත්තයි. සිල් කොන්දලින් අසුබයි. මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුබ වූ නාම රූප ධර්ම කියන්නේ පරමාර්ථ වශයෙන් දුක්ඛාරිය සත්‍යයයි. මේ දුක ඇති කරන පූර්ව භව තෘෂ්ණාව පරමාර්ථ වශයෙන් දුක්ඛ සමුදය සත්‍යයයි. ඒ දෙකම නැත්නම් අසංකත ධාතු නිර්වාණය නිරෝධ සත්‍යයයි. නිරෝධ සත්‍ය අවබෝධ වන ආර්යසංගික මාර්ගය මාර්ග සත්‍යයයි. දැන් මේ බණ කියන්නේද බණ ඇසීමේදී අපේ සංස්කාර තුළ පහළ වුණේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. මේ හැඟීම් අපේ සිතේ පහළ වෙන නුවණවත් මේ ධර්මයේ පිළිබඳව නම් වැටහීමක් ඇති වුණා නම් ඒක සම්මා දිට්ඨියයි. බණාන්ත නැවත නැවත යොමුනේ සම්මා සංකල්පනාවයි. බණ ඇසීම සඳහා සාධුකාරකින් වචන පාවිච්චිනේ සම්මා වාචාවයි. බණ ඇසීමේදී කාය සංවර ප්‍රයත්නයේ සම්මා සම්මන්තයයි. බණ ඇසීමේදී පිරිසුදු සිතින් ගත කෙරේ සම්මා ආජීවයයි. බණාසීමේ දේශිතේ ඇති වූ පිළිමත් කිරීම සම්මා වායාමයයි. බණාසීමේ දේ නෙමෙයි සිටියේ සම්මා සතියයි. බණාසීමේ දේ චිත්තඥාන ගාමී පහළ ඒකාග්‍රතාව සම්මා සමාධියයි. අනන්ත පරිමාණ බුදු සතියේ බුදු මහරහතන් වහන්සේලා දීර්ඝාය සිරුමේ ආර්ය සත්‍ය මාර්ගයේ අනුභවයෙන් මෙම චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන අද දාමර අමා මහ නිවන් ලැබිලා සතර දුක් කර්මයේ කොට කෙලෙස් නිවාසාන්ත නිවනින් සැනසී වදාළ බුදු සසුනේ බුදු මහරහතන් වහන්සේලාට සිතින් කලින් වචනේ සෑම කල්යාවේ ගෞරවාචාර සමාංග නමස්කාරය වේවා අපට ජීවිතේ ගුණාත්මක සෑම කුසලයක් දස පාරමී බවට ආර්ය සම්මාර්ග බවට සත්‍ය බෝධිපාක්ෂන් වාටපත් වේවා සතෝ බෝධි ඥානයේ සුවසේ චතුරාර්ය සත්‍ය ධර්මයේ සාක්ෂාත් වේවා යවිසංක බාගය. සම්බෝධාතකේ ජිනදීකේකින් සම්මත වශයෙන් අවුරුද්දක් උදාපත් වෙනවා. මේ අවුරුද්ද උදාපත් වෙන පෙරවන්න වශයෙන් දැන් මේ අවස්ථාවේදී මේ උසස් ධර්මාස්තර ධර්ම දේශනාවේ පිටම 1016 පින්නතුන් සංගෝණ පිරිවරාගෙන මහා සංඝ පින්කමක් සිල්පිරිවිමින් ගත වෙන වර්ෂයේ පුණ්‍ය වාක්‍යයක් වාටපත් කර ගන්නා තේම උදාවන වර්ෂයේද පුණ්‍ය වාක්‍යයක් වාටපත් වේවා එවාගෙම පාපින් වාක්‍යයක් වාටපත් වේවා වාසනාවන්ත සුභ වාක්‍යයක් වාටපත් වේවා දතු වාක්‍යය තුල තුනදීට වඩා ලබන වාක්‍යයේදී වඩ වඩා පිළිසුදුව නිකුත් වන සීලයෙන් ලැබේවා ඔහොයාට සීලයෙන් ලැබේවා දාන සීල භාවනා කුසල් කරන්න ලැබේවා එවාගේම සතර සතිපට්ඨාන ආදී ගුණ ධර්ම පුරන්න ලැබේවා එවාගේම මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා වඩන්න ලැබේවා ඒ වාක්‍යයේ පුරාමේ දසු වාක්‍යයට වඩා පාරමී පුරා ගන්න ලැබේවා එමගින් අපේ සංසාර තුල ඇති කර ගන්නා ධර්ම ශක්තිය හේතුයෙන් මෙලව ආධිවර්ණ සසබල ප්‍රඥා විඳිනේ කොට සතර සුගති ගාමිනී පෙරවර මුළුකටේ බුදු මහරහතන් වහන්සේ ආબોධ කළේ ධාම්මික චතුරාර්ය සත්‍ය ආબોධින් සාන්තේ අමා මහ නිවන් සුවම සාක්ෂාත් වේවා කියන ප්‍රාර්ථනා කරනවා